කතා පෙරවට විනාඩි 5යි ශ්‍රී ලංකා බ්ලොම්දින සංස්ථාවේ සුදේශීය සේවයයි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ගම්පහ බැන්දිය මුල්ල විද්‍යාශේකර පිරිවෙන් විහාරවාසී දහම් සරසවි කතිකාචාර්ය රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජනීය බැලුම්හර ඉන්ද්‍රානන්ද ස්වාමීන් වහන්සේ. කරන්තේතුණා. පින්තුනේ ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා දැන් අපි নমස්කාරය කියමු.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 ශ්‍රවණය කරන්ට ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අපහාට ලබා දුන් මාතෘකාව ධම්මපදයේ මල වර්ගයේ සඳහන් වන 18 වන ගාථා රත්නය. පින්වත් හැමදෙනාම දන්නවා ධම්මපදය කියලා කියන්නේ කුද්දක නිකායට අයිති ධර්ම ග්‍රන්ථයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිකාය හැටියට සූත්‍ර දේශනාවන් පහකට වර්ග කරලා තිබෙනවා. ඒ තිබෙන කුද්දක නිකායේ ධර්ම ග්‍රන්ථ 15ක් තිබෙනවා. කුද්දක පාඨ ධම්මපද ඉදාන ඉතිඋත්තක සුත්ත නිපාත විමානවත්තු හේතවත්තු තේරගාතා තේරිගාතා ජාතක නිද්දේශ පටිසම්භිදා මග්ග අපදාන බුද්ධ වංශ චර්යා පිටකය කියලා ග්‍රන්ථ 15ක් ඒ දෙවෙනි ග්‍රන්ථය තමයි ධම්මපදය කියලා කියන්නේ. ධම්මපදයේ බෞද්ධයාගේ අත්පොත හැටියට සැලකෙනවා නිතරම පරිශීලනය කළ යුතු හස්තසාර ග්‍රන්ථයක් හැටියටයි ධම්මපදයේ සැලකෙන්නේ. වැඩිහිටියන් පමණක් නෙමේ කුඩා දරුවන් පවා නිතරම භාවිතා කරන පාඩම් කරන පරිශීලනය කරන පොතක් තමයි ධම්මපදය. ධම්මපදයේ වග්ග 26ක් සහ ගාථා 423ක් තිබෙනවා. ඒ අතරේ මල වග්ගය කියලා කියන්නේ මේ මලකඩ පිළිබඳව සඳහන් වෙන්නේ. මල කියලා කියන්නේ පාලියෙන් මලකඩවලට. මලකඩ කියලා කියන්නේ කෙලෙස් මල. අපේ සිස්සතන් තුළ ඇතිවන ක්ලේශ ධර්මයන් හැඳින්වීම සඳහා යොදලා තිබෙන්නේ ඒවා වඩා වර්ධනය වීම අපේ ධර්මයේ සඳහන් කරන්නේ හරියට හරියට යම් කිසි යකඩයකට මල බැඳුනා වගේ. ක්ලේශ බහුල වුණාම ක්ලේශයන්ගෙන් සිස්සතන් බොහෝ දුරට පූර්ණයටපත් වුණාම අර යකඩේ හටගත්ත මල යකඩය විනාශ කරලා දානවා වගේ අපේ සිස්සතන් තුළ ඇතිවන මේ ක්ලේශ ධර්මයන් නිසා අපේ ජීවිතත් පරිහානිය කරා ගමන් කරනවා. ඒ සඳහන් වෙන මේ 18 වන ගාථා රත්නේ සඳහන් වෙන්නේ සුදස්සං වජ්ජ මඤ්ඤේසං අත්තනෝපන දුද්දසං මේ ගාථා රත්නේ මගෙන් උගන්වන්නේ අනිත් අයගේ වැරදි දැකීම ඊටාම පහසුයි අත්තනෝපන දුද්දසං තමාගේ වැරදි දැකීම ඊටාම අපහසුයි. අපිට අනිත් අයගේ වැරදි බොහෝ දුරට පේනවා. නමුත් තමන්ගේ වැරදි තමන්ට පේන්නේ නැහැ. පරේසංහිසෝ වජ්ජානි ඕපුනාති අතාබුසං අනිත් අයගේ වැරදි දැක්කහම අපි ඒ වැරදි හරියට බොල් වී අරගෙන පොළනවා වගේ සමාජ හැම තැනම ප්‍රචාරය කරනවා ප්‍රසිද්ධ කරනවා. තමන් ළඟ මහා විශාල වැරදි තිබෙනවා ඒවා වහගෙන අනිත් අයගේ තියෙන ඊටාම සුළු වැරද්ද පවා සමාජය තුල ප්‍රසිද්ධ කරනවා හරියට මේ ගාථා ධර්මයේ සඳහන් කරන බොල් වී අරගෙන යම්කිසි උස තැනකට නැගලා පොළනකොට හැම තැනම විසිරෙනවා වගේ අත්තනෝපන ඡාදේති තමන් සතුව තියෙන වැරදි වහගන්න. කලින්ව කිතවා සටෝ හරියට කුරුළු ඇද්දෙක් කුරුල්ලෝ අල්ලන්ට කොලාතු වලින් තමන්ගේ ශරීරය වහගන්නවා වගේ. මේ ගාථා ධර්මයේ මගින් අපිට උගන්වන කාරණේ තමයි සරල හැටියට ගත්තොත් තමන්ගේ තිබෙන වැරදි දැකීම ඊටාම අපහසුයි අනිත් අයගේ වැරදි දැකීම ඊටාම පහසුයි අනිත් අයගේ වැරදි අපේ සමාජ සෑම තැනම ප්‍රසිද්ධ කරනවා ප්‍රචාරය කරනවා හරියට බොල් වී පොළනවා වගේ නමුත් Taman සතු තියෙන වැරද්ද කුරුළු වැද්දෙක් කොලාතු වලින් ශරීරේ වහ ගන්නවා වගේ Tamanගේ වැරදි Taman විසින් යටපත් කරනවා වහගෙන තියාගෙන ඉන්නවා මේ ගාථා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ එදා බද්දිය නුවරදි මෙණ්ඩක කියන සිටුතුමා මුල් කරගෙන. පින්වත් හැමදෙනාම දන්නවා මේ මෙණ්ඩක කියන සිටුතුමා ඊටාම ධනවත් සසර පින් කරපු සිටුවරේ. ඊටාම අපහසු කාලවල පින්දාම් සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේගේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මොහොම ධනවත්ව උපභෝග පරිභෝග සම්පත් වලින් ආඩ්‍යව උප්පත්තිය ලැබපු සිටුවරේ. ඒ විදිහට උප්පත්තිය ලැබුවේ සංසාරේ බැරි කාලේ පින්දහම් සිද්ධ කරලා දාන ධර්මාදී සම්පූර්ණත්වයට පත් කරලා. මේ සිටුතුමා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳව අහලා බුදුරජාණන් වහන්සේ දකින්ට උන්වහන්සේ ඉන්න තැනට වැඩම කරන්නට සූදානම් වුණා. ඒ වෙලාවේදී අන්‍ය තීර්ථක නිගණ්ඨ ආදී පිරිස් මේ මෙණ්ඩක සිටුතුමා ළඟට ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේ ළඟට යන්න එපා. උන්වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ මෙන්න මේ වගේ අගුණ වලින් යුක්තයි. උන්වහන්සේලා පිළිබඳව තියෙන වැරදි චිත්‍රයක් සමාජයේ. ඒ නිසා උන්වහන්සේලා බැහැ දකින්න යන්න එපා කියන ගමන වළක්වන්න හදනවා. නමුත් සිටුතුමා කල්පනා කරනවා මම කොහොම හරි බුදුරජාණන් වහන්සේ දකින්ට යන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා ධර්මයේ ශ්‍රවණය කරලා පැහැදීමටපත් වෙලා මේ කාරණේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේ බැහැ දකින්ට එන්න සූදානම් වුණු වෙලාවේ මේ අන්‍ය තීර්ථකයන් මගේ ගමන වළක්වන්න හැදුවා ඔබ වහන්සේගේ අගුණ මට ප්‍රකාශ කළා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මෙන්න මෙහෙමයි කියලා කිව්වා. මේ ආදී වශයෙන් ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ සිටුතුමාට මා මුලින් මාත්‍රුකා කරන්ට යෙදුණු ගාථා ධර්මයෙන් ධර්මයේ දේශනා කරන්ට යෙදුණු. සිටුතුමනි අනිත්‍යයේ වැරදි දැකීම ඊටාම පහසුයි තමන්ගේ වැරදි දැකීම ඊටාම අපහසුයි කියන කාරණය රජතුමාට මේ සිටුතුමාට පැහැදිලි කර දෙන්න යෙදුණා. මේ තුලින් පින්නතුනි අපේ සමාජයට අපි ගත කරන ජීවිතය ලෞකික ජීවිතයක් ලෝකෝත්තර ජීවිතයක් සාධනය කර ගැනීම සඳහා අවශ්‍ය වන ධර්ම කරුණු රාශියක් මේ ගාථා ධර්මයේ හරහා අපිට උගන්වනවා. පළවෙනි කාරණය තමයි අපිට මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන්නේ. ඒ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ අපේ අඩුපාඩු ටික හදාගන්න. අනිත් අයගේ අඩුපාඩු හදන්න නෙමෙයි. මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේත් ඔබ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ තුලින් අපේ අඩුපාඩුකම් ටික හදාගන්න. අපේ ජීවිතේ ගත වෙන සෑම නිමේෂයක්ම අනිත් අයගේ අඩුපාඩු හදන්නට ගියොත් තමන්ගේ අඩුපාඩු හදාගන්න කාලයක් නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබලා තිබෙනවා. මේ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ඵල ප්‍රයෝජන නෙලාගෙන අපේ ජීවිතවල තියෙන මේ අඩුපාඩුකම් සකස් කරගන්නට මේ ධර්මයේ යොදා ගන්න ඕනේ. ධර්මයේ තුලින් අපේක්ෂා කරන්නේම අපේ ජීවිතයේ අඩුපාඩුකම් දැකලා ඒ අඩුපාඩුකම් සම්පූර්ණත්වයට පත් කරගන්නයි. අපේ ජීවිතවල පුරුද්දක් ඇති වුණොත් අනිත් අයගෙම වැරදි සොයන්ට ගියොත් හැම වෙලේම අපේ මනස යොමු වෙන්නෙම අනිත් අයගේ වැරදි හොයන්ට. ඒ විදිහට ගියොත් තමන්ගේ වැරදි හොයාගෙන තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න වෙලාවක් නැති වෙනවා. Taman නිතරම අවධානය යොමු කරන්න ඕනේ Tamanගේ දිහාවට. Tamanගේ වැරදි අඩුපාඩු දැකලා ඒවට පිළියම් යොදාගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නටත් ඒ වගේම අපේ සසර කෙටි කරගෙන මේ ජීවිතයේ දුක්ඛ දෝමනස්යයන්ගෙන් නිදහස් වෙන්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වැරදි අඩුපාඩු අනිත්‍යයේ හොයන්නේ දකින්නේ කතා කරන්නේ කෙලෙස් බහුල අය. අපේ මනෝභාවයන් වල තියෙන නරක මනෝභාවයක් තමයි මනස වැඩ කරන්නේ මේ අනිත්‍යයේ වැරදි අඩුපාඩුකම් දකින්න කතා කරන්න ඒවා පිළිබඳව නිතර අවධානය යොමු කරන්ට යොමු වෙන්නේ අපේ මනසේ තියෙන දූෂිත ස්වභාවයක් නිසා අපි හැමදෙනාගේම ස්වභාවය ඒකයි ඒ නිසා අපේ මනස කෙලෙස් වලින් බහුල වුණායින් පසුව අපි නිතරම අවධානය යොමු කරන අනිත් කෙනා කොයි විදිහටද හැසිරෙන්නේ අනිත් කෙනාගේ ස්වභාවය කොහොමද ජීවත් වෙන්නේ කොහොමද කියලා මේ විදිහට අනිත් අයගේ දේවල් සොයන්න. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කෙලෙස් බහුල අය තමයි අනිත් අයගේ වැරදි හොයන්නේ වැරදි කතා කරන්නේ. මොනවද කෙලෙස් වලින් බහුල වෙනවයි කියලා කියන්නේ ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, ගුණමකු භාවය තමන් ඉහළ තත්වයට අරගෙන අනිත් අය පහළ හැලීම අත්තුම් කංශන පරවම්බන කියලා ධර්මයේ විග්‍රහ කරන්නේ. මේ විදිහට ක්ලේශයන් බහුල වුණාම තමයි අපි අනිත් අයගේ වැරදි අඩුපාඩු හොයන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් වෛරය වැඩි වුණොත් එහෙම අපි අනිත් කෙනා ගැන හොයනවා වැඩි. ඊර්ෂ්‍යාව වැඩි වුණොත් අනිත් කෙනා ගැන හොයනවා වැඩි. මේ මෙතන සඳහන් වෙන්නේ අනිත් කෙනා ගැන හොයන්නේ එයාට පිහිටවීමේ අදහසින් නම් ඒක ධර්මයට අනුව වරදක් නැහැ. අනිත් කෙනා පිළිබඳව තමා නැතුව අන් අය පිළිබඳව නිතර විමසිල්ලෙන් වැරදි අඩුපාඩු හොයමින් සාකච්ඡා කරන්නේ තමන්ගේ මනස කෙලෙස් වලින් බහුල වුණාම සමහර වෙලාවට වෛර ඊර්ෂ්‍යා ආදී චේතනාවන් බහුල වුණාම අපි ඒ විදිහට හැසිරෙනවා. නිසා ධර්මයෙන් හැම වෙලේම අපි යොමු කරන්නේ අනිත්‍ය සොයනු වෙනුවට තමා පිළිබඳව සෙවීමට. ගත වෙන දවසේ පැය 24න් වැඩිම කාලයක් අපි යොමු වෙන්න ඕනේ තමන් ගැන හොයන්න. තමන්ගේ ජීවිතයේ අඩුපාඩු දකින්න. තමන් නිවැරදි පුජ්‍යලයක් වෙන්න. ඒ විදිහට තම තමන් කල්පනා කරලා නිවැරදි වෙනකොට සමාජයේම මුළු මහත් සමාජයේම නිවැරදි තත්වයටපත් වෙනවා. අපිට අවශ්‍ය වන්නේ නැහැ අනිත් අයව අනිත් අයගේ වැරදි පිළිබඳව හොයමින් කාලය ගත කරන්නට. මොකද ඔවුන් ඔවුන් මේ ධර්මපරයායට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්නට යොමු වෙලා කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිට වැරද්ද වැරද්ද විදිහට දකින්න පුළුවන් මනසක් ඇති වෙන්න ඕන. දැන් මේ ගාථා ධර්මයේ උගන්වන්නේ තමන්ගේ වැරදි වහගෙන අනිත් අයගේ වැරදි විවෘත කරනවා. වැරද්ද කියලා කියන්නේ පින්න තුනේ තමන් කළත් අන් අය කළත් වැරද්ද වැරද්දම තමයි. මේ මගේ කියන මමායනයේ හින්දා මගේ මම සහ මගේ පිරිස යම්කිසි වැරැද්දක් සිද්ධ කළොත් අපි ඒ වැරැද්ද වහගන්න උත්සාහ කරනවා. මගේ නොවන පිරිස වැරදි කළොත් ඒවා විවෘත කරන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වජ්ජං වජ්ජතෝ ඤත්වා අවජ්ජං ච අවජ්ජතෝ අපි නිතරම යොමු වෙන්න ඕනේ වැරද්ද වැරද්ද විදියට දකින්න. මම කළත් ඒක වැරද්ද. ඔබ කළත් ඒක වැරද්ද. මගේ කියන මමායනෙන් බැඳිච්ච මගේ ඥාතීන් පිරිස කළත් ඒක වැරද්ද. මගේ අසල්වැසියන් කළත් ඒක වැරද්ද. ඒකට වැරද්ද වැරද්ද විදිහට අපි දකින්න මනස යොමු වෙලා කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ නිතර අවවාද කරන්නේ මේ ධර්මය හරහා දේශනා කරන්න උත්සාහ කරන්නේ මේ නිසා. සෑම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් නිවැරදිව තමන්ගේ චරිතය සකස් කරගෙන ධර්මයට එකඟව ජීවත් වෙනකොට තමන්ගේ වැරදි අඩුපාඩුකම් දැකගෙන තමන්ගේ ජීවිතය සකස් කරගන්නකොට සමාජයේ වැරදි අවම පුජ්‍යලේ බවට තමන්ගේ ජීවිතේපත් වෙනවා. නිසා අපි හැමදෙනාම මේ බුද්ධ අවවාදයේ පදනම් කරගෙන ජීවිතේ වැඩි කාල පරිච්ඡේදයක් තමන්ගේ දිහාවට අවධානය යොමු කරගෙන තමන් දෙස බලමින් තමන්ගේ අඩුපාඩුකම් දැකලා ඒවා නිවැරදි කරගන්නට අපි හැමදෙනාම යොමු වෙලා කටයුතු කරන්න ඕන. ඒ නිසා අපි අන් අයගේ වැරදි සෙවීම පසකලා අදපටන් ආරම්භ කරන්න ඕනේ තමන්ව හොයාගන්න. මම කවුද? මගේ ස්වභාවය කුමක්ද? මගේ චරිතය කුමක්ද? මගේ හිත වැඩ කරන්නේ කොහොමද? මේ විදිහට වැඩි කාල පරිච්ඡේදයක් තමන්ව හොයාගන්න තමන් යමු වෙන්න ඕන. දුරජානන් වහන්සේ දේශනා කරන්නේ ඔබේ ජීවිතයේ වැඩි කාල පරිච්ඡේදයක් තමන්ව සොයාගන්න තමන්ගේ අඩුපාඩු වැරදි දකින්න යොමු වෙලා කටයුතු කරන්න ඕන. උන්වහන්සේ ධර්මයේ තුල ඊට හේතු ඇයි ඒ සඳහා අපි යොමු වෙන්න ඕන කියන කරුණු කාරණා පැහැදිලි කරලා දීලා තිබෙනවා. උන්වහන්සේ දේශනා කරනවා අත්තනාව කතම් පාපං අත්තනා සංකලිස්සති. අත්තනා අකතම් පාපං අත්තනා විසුජ්ජති. තමා විසින් කරන ලද පාප කර්මයන් නිසා තමන් කෙලසීමටපත් වෙනවා. තමන් විසින් කරන පුණ්‍ය කර්මයන් නිසා තමන් පිරිසුදු භාවයටපත් වෙනවා. ඒ නිසා තමන්ව පිරිසුදු කරන්නටවත් අපිරිසුදු කරන්නටවත් වෙන කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනිත් අයගේ දේවල් සෙවීමෙන් වැඩක් නැහැ. අන් අය ක්‍රියා කරන පිළිවෙතින් අපිට ප්‍රයෝජනයක් නැහැ. කුමක්ද හේතුව? තමාගේ පිරිසුදු බව අපිරිසුදු බව රැඳිලා තියෙන්නේ Taman සතුව. අනිත් කෙනෙකුට මාව අපිරිසුදු කරන්නට බැයි නම් අනිත් අය පිළිබඳව සෙවීමෙන් පළක් නැහැ. අන් අයට මාව පිරිසුදු කරන්නට බැයි නම් අන් අය පිළිබඳව සෙවීමෙන් වැරදි අඩුපාඩු සාකච්ඡා කිරීමෙන් පළක් නැහැ. තමන්ගේ ඉරණම විසඳා ගැනීමේ වගකීම බුදුරජාණන් වහන්සේ තමන්ට ලබා දීලා තියෙනවා. ඔබට අපායට යන්න ඕන නම් ඔබට අපායට යන්න පුළුවන්. ඔබට දිව්‍ය ලෝකයට යන්න පුළුවන් නම් දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. බලෙන් කාවවත් අපායටවත් දිව්‍ය ලෝකයටවත් යවන්න බෑ. මේ මගේ තරහකාරයෙක් මේ මගේ සතුරෙක් කියලා ඒ පුජ්‍යලයට හැකියාවක් නැහැ තමන් අපායට තල්ලු කරන්න. මේ මගේ මිත්‍රයෙක් කියලා එයාට පුළුවන් කමක් නැහැ පුජ්‍යලයට තමන්ව දිව්‍ය ලෝකයට අරයන්. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්බුද්ධ ජීවිතය තුළ සිද්ධ කළේ අක්ඛාතාරෝ තථාගතා බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්වීම පමණයි. වහන්සේ දේශනා කළා මේ මාර්ගයේ ගියොත් නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. මේ මාර්ගයේ ගියොත් ඔබේ ජීවිතේ වෙනසෙනවා. මේ මාර්ගයේ ගමන් කළොත් ඔබේ ජීවිතේ සැනසෙනවා. ඒ නිසා තමන් විසින් තමන්ගේ කෙලෙස් යටපත් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාවතේ ගමන් කළොත් අපිට සැනසීමේ හැකියාව තියෙනවා. උන්වහන්සේගේ ධර්මාන ජීවිතය අවුරුදු 45ම ධර්මයේ දේශනා කරමින් සිද්ධ කළේ අන් අයගේ වැරදි අඩුපාඩුකම් මතු කිරීම නෙමෙයි. දැන් ඔබ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට කල්පනා කරන්න පුළුවන් මේ අන් අයගේ වැරදි අඩුපාඩු සාකච්ඡා කරනවද කියලා. මේ ධර්මයේ දේශනා කරලා ධර්මයේ ශ්‍රවණය කරන්නෙම තමන්ව දකින්න. අපි ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ ධර්මයේ අනිත් අයට ගැලපෙනවයි අන් අයට ගැලපෙනවයි කියන්නේ නැතුව මේ ධර්මයේ මට ගැලපෙනවයි කියන සංකල්පයෙන් කටයුතු කරන්න ඕන. සා ධර්මයේ තුලින් පවා අපේක්ෂා කරන්නේ අන් අයගේ වැරදි අඩුපාඩුකම් මතු කරලා ඒ අයට ගර්හා නින්දා කිරීමට නෙමෙයි. ධර්මයේ තුලින් මතු කරන්නේ තමන්ගේ ජීවිතයේ පිනපව කුසලයේ අකුසලයේ අවබෝධ කරගෙන ප්‍රතිපත්තිගරුක ජීවිතයට යොමු කරන්නට මඟ පෙන්වනවා. ඒ මාර්ග දර්ශනය ඔබ ගමන් කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ ප්‍රගුණ කළොත් තමන්ගේ ජීවිතය සැනසීමට පත් කර ගැනීමේ හැකියාව පින්වත් හැම දිනාටම උදා වෙනවා. වෙනතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉස්සෙල්ලම තමන් ප්‍රතිපත්ති ගරුක කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. සීලය ආරක්ෂා කරනවා නම් තමන් පළමුවෙන්ම සිල් ආරක්ෂා කරන්න ඕනේ. අන් අයට අවවාද අනුශාසනා කරන්නට අන් අයගේ වැරදි අඩුපාඩුකම් අතු කරගන්නට උත්සාහ කරන්නට කලින් තමන් සුදුසු පිළිවෙතක පිහිටන්න ඕනේ. අත්තානමේව පටමං පතිරූපේ නිවේසෙයි. අතඤ්ඤ මනුසාසෙය්‍ය න කිලිස්සෙය්‍ය පණ්ඩිතෝ අපි හැමදෙනාම අහලා තියෙනවා සිංහල කවියෙන් ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට. අනිත් අයට අවවාද අනුශාසනා කරනකොට තමන් සුදුසු පිළිවෙතක පිළිහිටලා සිටින්න ඕන. සා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් පළමුවෙනියෙන්ම ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕන. තමන් සීලය ආරක්ෂා කරන්න ඕන. තමන් ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්න ඕන. එතකොට ඒ පුජ්‍යලයා යහපත් ධර්මයට අදාළ ජීවත් වෙන පුජ්‍යලේ භාවයටපත් වෙනවා. එතකොට අන් අය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් වැරදි සෙවීමෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් Tamanට ලැබෙන්නේ තමන් ප්‍රතිපත්ති ගරුක නැතුව තමන් සුදුසු ප්‍රතිපත්තියක පිහිටන් නැතුව කටයුතු කළොත් ඒ දේශනාවන් වලට ඒ අවවාද වලට අපි කියනවා හරියට වැදි බණ වගේ කියලා. තමන් ප්‍රතිපත්තිගරුකව ඉන්නේ නැතුව අන් අයගේ වැරදි සාකච්ඡා කරලා අන් අයගේ වැරදි මතු කරන්නට ගියොත් ඒ පුජ්‍යලයන්ගේ දේශනාව සමාජේ කතා කරන්නේ හරියට වැඩි බණ හැටියට. ඒ නිසා අපි හැමදෙනාම මේ ධර්ම න්‍යායන් ඔස්සේ කල්පනා කරලා නිතරම තමන්ගේ දිහාවට අවධානය යොමු කරලා තමන්ගේ ජීවිතය සකස් කරගන්නට අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා Tamanට තිබෙනවා යාම තුනක්. ඒක තමයි කුඩා කාලේ, තරුණ අවධිය සහ මහලු අවධිය. මේ අවධි තුනෙන් එක අවධියකදීවත් Tamanගේ ජීවිතයේ යහපතට යොමු කරගන්න ඕනේ. කුඩා කාලේ බැරි වුණොත් තරුණ කාලේ. තරුණ කාලේ බැරි වුණොත් මහලු කාලේ. මේ යාම තුනේ කොයියම් හෝ යාමයකදී තමන්ගේ ජීවිතය යහපතට ධර්මයට යොමු කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඕන. එහෙම නොවුනොත් අපේ ජීවිතේ පසුතැවීමටපත් වෙනවා. තමන්ගේ ජීවිතයේ ඉන්න මේ ඥාතීන් අසල්වාසීන් අපි මේ අගුණ කතා කරනවා නම් ඒ අය කවදාවත් තමන්ගේ ජීවිතයට පිළිසරණක් වෙන්න පිහිට වෙන්න පැමිණෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නපරේසං විලෝමානි නපරේසං කතා කතා. අනිත් අයගේ දේවල් බලන්ටත් එපා අනිත් අයගේ දේවල් කතා කරන්ටත් එපා. අත්තනෝ අවෙක්කේය තමන්ගේ දිහා බලන්ට. අන් අය කළ නොකළ දේ අපිට තමන්ගේ ජීවිතේට වැඩක් නැහැ. අන් අය කළ නොකී දේ සාකච්ඡා කිරීමෙන් තමන්ගේ මනස දූෂණයට පත්වීම පමණයි වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා අත්තනෝ අවෙක්කේය තමන්ගේ දිහා බලන්න. මේ තමන්ගේ දිහා බලන්ට ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ධම්මාදාස ධර්ම පරයය. අනිත් එක තමයි අත්ූපනායක ධර්ම පරයය. ධම්මාදාස ධර්ම පරයය කියලා කියන්නේ කැඩපතක් ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා අපි මූණ බලනවා. මූණ බලන්නේ අඩුපාඩුකම් තියනවාද කියලා බලන්න. අඩුපාඩුකම් හදාගන්න. ඊට පස්සේ අපි පිළියම් කරනවා. ඒ වගේ ධර්මයේ නැමැති කැඩපතින් Taman දිහා බලන්න ඕනේ. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරනකොටම ඔබ දකින්න ඕනේ Taman පිළිබඳව. මගේ ස්වභාවය කොහොමද? මේ කියන ධර්මපරයායන් මගේ ජීවිතය තුල ප්‍රගුණ කරලා තියෙනවද? මේ විදිහට මමත් අන් අයගේ වැරදි සොයමින් කාලය ගත කරන කෙනෙක්ද? අන් අයගේ වැරදි සොයමින් ඒව සමාජගත කරලා තමන්ගේ වැරදි වහගන්න කෙනෙක්ද කියලා තමන් කල්පනා කිරීම තමයි මේ ධම්මාදාස ධර්මපරියාය කියලා කියන්නේ ධර්මයේ නැමැති කැඩපත ඉස්සරහට ගෙහින් තමන් දිහා දැකීම. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අත්තනෝ අවෙක්කෙය. තමන් දිහා බලන්න. අපි අනිත් අය දිහා බැලීමෙන් ඒ අයගේ ජීවිත දිහා බැලීමෙන් සිද්ධ වෙන්නේම තමන්ගේ ජීවිතය කිලුටු භාවයටපත් වීම. දැන් අසුචි ගොඩක් නරක දෙයක් අපි අතින් අත දානකොට ඉස්සෙල්ලම තමන්ගේ අතේ ගෑවෙන්නේ. ඒ වගේ අන් අයගේ වැරද්දක් සාකච්ඡා කරනකොටම තමන්ගේ මනසයි අපිරිසුදු වෙන්නේ. අන් අයගේ දුර්ගුණ මනසට මෙනෙහි කරනකොටම තමන්ගේ ක්ලේශයන් බහුල වෙනවා. එම නිසා තමන් දිහා බලන විදිහට මේ ධර්මයේ ප්‍රයෝගික කරගන්න ඕනේ. අනෙක් අය කළ නොකී දේවල් වලින් තමන්ට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒවා සාකච්ඡා කිරීමෙන් වෙන්නේ තමන්ගේ මනස දූෂණය වීම සහ සංසාරයේ දික්වීම පමණයි. අනේ ධර්මපරයාය තමයි අත්ූපනායක ධර්මපරයාය. තමන් උපමා කරගෙන බැලීම. තමන් උපමා කරගෙන බලන්නේ මම කැමති නෑ මගේ අඩුපාඩුකම් වෙන කෙනෙක් හොයනවට. මගේ වැරදි කතා කරනවට පුංචි දරුවෝ වුණත් පුංචි කාලේ වුණත් දරුවොත් කැමති නෑ. වැඩි හිටියයි කොහොමත් කැමති නැහැ. තමන් කැමති නැහැ තමන්ගේ අඩුපාඩු සමාජේ සාකච්ඡා කරනවට. අන් අය මගේ වැරදි හොයනවට. ඒ කියන මං ගැන හොයන්න එපා මං මං ගැන බලා ගන්නවා. මගේව මං කරගන්නවා. මං ගැන හොයන්න එපා කියලා කියනවා. ඒක තමයි අත්ූපනායක ධර්මපරියාය. තමන් කැමති නැහැ තමන්ගේ වැරදි කවුරු සාකච්ඡා කරනවට විවෘත කරනවට සමාජයට ගෙනියනවට තමන් කැමති නැහැ. හැම වෙලෙම බලන්නේ තමන් වහගන්න. ඒ වගේ අනිත් අයත් කැමති නැහැ. ඒ අයගේ වැරදි සමාජගත වෙනවට. ඒ නිසා තමන් එහි හවුල්කාරයෙක් කොටස්කාරයෙක් නොවිය යුතුයි. මේට බලපාන්නේ එක්තරා කාරණය තමයි පින්නතුනි සමහර වෙලාවට අපි නිර්දෝෂී පුජ්‍යලයන් දොස් සහිත වැරදිකාරයන් බවට සමාජයෙන් පත් කරනවා. ඒ පිළිබඳව විමසා බලන්නේ නැතුව දැන් සමහර වෙලාවට සමාජයේ ගම් ප්‍රදේශයේ යම්කිසි හොරකමක් සිද්ධ වුණොත් යම්කිසි අපරාධයක් සිද්ධ වුණොත් අපි සැක කරලා පුජ්‍යලයන්ගේ නම් ප්‍රකාශ කරනවා. සමහර වෙලාවට ඒ පුජ්‍යලය එවැනි දෙයක් සිද්ධ කරලා නැති වෙන්න පුළුවන්. එතකොට මේ සමාජගත කරලා සමාජයේ කඩපිලේ ගමේ හැමතැනම කතා කළාම අර පුජ්‍යලයාගේ චරිතය විනාශ වෙනවා. ඒ තුලින් සිද්ධ වෙන්නේ ඒ චරිතය විනාශ වීමක් පමණක් නෙමේ ඔබේ ජීවිතයට ඔබටත් එහි ඵල විපාක සංසාර ගමන තුල ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම සභා මණ්ඩපයේ වැඩ ඉන්නකොට උන්වහන්සේ ඉස්සරහට සිංචි මානවිකාව පැමිණියා. චින්චාය දුට්ට වචනං ජනකාය මැජ්ජේ මහා ජනතාවක් ඉන්න තැන සිංචි මානවිකාව ධර්මිතියක් වැඳගෙන පැමිණි. බුදුරජාණන් වහන්සේ වැරදි කාර්යයක් කරන්න. සමහරලාට උන්වහන්සේ සංසාරේ ඒ ආකාරයටම උන්වහන්සේ පාප කර්මයක් සිද්ධ කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමදෙනාම කර්මය නිරුද්ධ කරන්න උත්සාහ කරන පිරිසක් හැටියට තමන්ගේ ජීවිතවලින් සිද්ධ වෙන වැරදි මෙවැනි වැරදි අවම වන විදිහට අපේ ජීවිතය අපි සකස් කරගන්න ඕනේ. ඒ තුලින් තමයි සාර සඵල යහපත් සමාජයට වැඩදායක ජීවිතයක් බවට අපේ ජීවිතපත් වෙන්නේ. ඒ නිසා ධර්මයේ තුලින් ජීවිතයේ දිහා දකින්න සම්මාදාස ධර්මපරයායත් අත්ූපනායක ධර්මපරයා තමා උපමා කරගෙන අනිත් අය දිහා දකින්න. මේ ධර්මපරයායන් උපයෝගී කරගෙන කටයුතු කරන පුජ්‍යලයා තමන් නිවැරදි පුජ්‍යලයක් භාවයට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක වනාන්තරේ වැඩ ඉන්නකොට බද්දවග්ගිය කුමාරවරුවාව කාන්තාවක් හොයාගෙන බුදුරජාණන් වහන්සේගේ විමසා සිටිය ස්වාමීනි මෙතනින් කාන්තාවක් ගියා දැක්කද බුදුරජාණන් වහන්සේ බද්දවග්ගිය කුමාරවන්ට අවවාද කළේ මේ අනිත්‍යය ගැන සොයනු වෙනුවට තමන්ව රැකගෙන තමන්ව ආරක්ෂා කරගත්තා නම් අනිත්‍යය ගැන හොයන්න අවශ්‍ය වන්නේ නැහැ ඒ වෙලාවේදී මේ බද්දවග්ගයේ කුමාරවරුන්ට ප්‍රඥාව පහළ වුණා. විදර්ශනා ඥානය පහළ වුණා. මේ ධර්ම කාරණේ ඔස්සේ. ඒ අය සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේලා බවට පත් වුණා. එතකොට මේ කුමාරවරුන් තමන්ව ආරක්ෂා කරගන්න නැතුව වැරදි ක්‍රියාමාර්ග වලට ගිය නිසා තමයි තමන්ගේ ජීවිතයේ වස්තුව පවා විනාශත්වයට පත් වුනේ. ඒ නිසා ඒ ගියපු කාන්තාව හෝ ඒ සිද්ධිය ගැන සෙවීමට වඩා තමන්ව ආරක්ෂා කරගන්න තමන් දිහා බලන පුජ්‍යලේ භාවයට පත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කරන්ට තමන්ගේ පිළිසරණ තමන් පමණයි. අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියක්. අත්තනාව සුදන්තේන නාතන් ලබති දුර්ලභං. තමාගේ පිහිට තමන් පමණයි. මේ අපේ ජීවත් වෙන සමාජයේ අපිට පහසුව පිණිස අපේ ඥාතීන් සහෝදර සහෝදරයන් සියලු දෙනාම ඒ වගේම අසල්වැසියන් ගම් ප්‍රජාව කවුරුත් එකතු වෙනවා. ඒතොර ඒ ජීවත් වීම පහසු වෙන්න. නමුත් ඒ සියලු දෙනාම සිටියත් අවසානයේ Tamanට Taman පමණයි කියන කාරණය සිත් තුළ තියෙන්න ඕන. සංසාරේ අපි අපේ අවසාන වෙලාවේ මරණ මංචකයටපත් වෙනකොටත් Tamanට Taman විතරයි. Taman කරගත්ත දේ. ඥාතීන් හඬා වැළපුණත් ඒ අය Taman එක ඉන්නේ නැහැ. රැස් කරගත්ත ධනය gedara තියෙන්නේ. Tamanගේ මනස තුල ගොඩනගාගත්ත ඒ ආධ්‍යාත්මික ගුණ වගාව ඒ හොඳ නරක දෙක තමයි සංසාරේ අපිත් එක්ක ඉදිරියට ගමන් කරන්නේ. ඒ නිසා අපි අසරණ භාවයටපත් වුණු පිරිසක් අපිට පිළිසරණ තියෙන්නේ ධර්මයේ පමණයි. තමන්ට තිබෙන්නේ තමන්ගේ පිහිට පමණ අත්තදීපා වික්කවේ විහෙරත අත්ත සරණ. තමන්ට තමන් පහණක් කරගෙන වාසය කරන්න. ඒ නිසා ප්‍රතිපත්තියක් ඇති කර ගන්න ඕනේ. අනිත්‍යයේ වැරදි මම කතා කරන්නේ නැහැ. ධම්මීවා කතා අරියෝ තුන්හි බාවෝ ධාර්මික කතාවක් පමණයි නැත්නම් ආර්යෝ තෘෂ්ණීම් භූත භාවයෙන් ඉන්නවා ඒ වගේම අනිත් අයගේ වැරදි මම සමාජගත කරන කෙනෙක් භාවයටපත් වෙන්නේ නැහැ. මොකද මමත් කවදා හරි වැරදිකාරයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අන් අයගේ වැරදි කරනකොට ඒ අය තුලින් Taman දකින්න ඕනේ. සමහර වෙලාවට මට ජීවිතේ වරදින්න පුළුවන්. මගේ ජීවිතෙත් වැරදි අඩුපාඩුකම් ඇති වෙන්න පුළුවන් කියලා Taman දිහා දකින පුජ්‍යලේ භාවයටපත් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්තාන චෝදයන්තානම් පටිමාසේ තත්තනෝ තමන් තමන්ටම චෝදනා කරගන්න ඕන දැන් ජීවිතේ වැරදුනාම අපි අනිත් අයට චෝදනා කරනවා දරුවෝ අම්මලා තාත්තලට අසල්වැසියන්ට ඥාතීන්ට චෝදනා කරනවා මට මේ දේ උනේ මේ අය නිසා කියලා හැබැයි හිමි කම් ලැබුණාම යමක් ලැබුණාම ජයග්‍රහණයක් ලැබුණාම ඒ අය උදන් වෙනවා මේවා මම විසින්ම කරගත්ත දේවල් කියලා. එතකොට අහිමි වීම වෙනකොට ජීවිතයේ දුක්ඛිත ස්වභාවයන් වලටපත් වෙනකොට අපි අනිත් අයට චෝදනා කරනකොට ජීවිතේ ලැබීම් හිමිකම් ලැබෙනකොට ඒවා තනියම භුක්ති විඳින ස්වභාවයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තේරුම් ගත්ත අවබෝධ කරගත්ත පුජ්‍යලයා නිතරම ජීවිතේ Tamanට වෙන සංසිද්ධියෙන් වලදී අත්තාන චෝදයන්තන් තමන්ටම චෝදනා කරගන්න ඕන. තමන්ට මේ සිද්ධිය වුණේ තමන් නිසාය කියලා. මට මේ සිද්ධියට මුහුණ පාන්න සිද්ධ වුණේ මම නිසා. කොට අන් අයට චෝදනා කිරීමෙන් අපි වළකිනවා. එවැනි උසස් පරමාර්ථ කරා අපේ ජීවිතය යොමු කරගන්නට අපි හැමදෙනාම උත්සාහයෙන් කටයුතු කරන්න ඕනේ. මේ දුර්ලභ අවස්ථාවක් අපිට ලැබිලා තියෙන්නේ. මේ දුර්ලභ අවස්ථාවෙන් විපුල ඵල ප්‍රයෝජන ලබාගෙන තමන්ගේ ජීවිතය සාරසපල කර ගැනීම සඳහා අපි හැමදෙනාම උත්සාහයෙන් කටයුතු කරන්නට ඕනි. අනිත් කාරණය තමයි පින්නතුනි සමාජයේ අපි හැමදෙනාම නිවන් දකිනා තුරුම දෝෂ සහිත පුජ්‍යලයක්. දැන් ලෝකෝපකාරය කියනෝ මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. නිදොස් කෙනෙක් මෙදියට උපදනේ නැත. මිනිස්සු කියලා කියන්නේ අපි නිවන් දකිනම දෝෂ සහිතයි. නිර්වාණය සාක්ෂාත් කරගත්තාම තමයි දොස් රහිත පුජ්‍යලේ භාවයටපත් වෙන්නේ. සමාජයේ ඉන්න කළු සුදු මේ කියන ස්වභාවයේ මිශ්‍රිත චරිත තියෙන. හොඳක් තියෙනවා නරකක් තියෙනවා. ඒ නිසා අපිට මේ ස්වභාවයේ තේරුම් අරගෙන අපි කටයුතු කරන්න ඕනේ. අපේ ජීවිතත් එහෙමයි. තම තමන් පෞද්ගලිකව කල්පනා කරලා බැලුවොත් මගේ අඩුපාඩුකම් බොහොමයක් තියෙනවා. ඒ වගේම හොඳ ගතිගුණ බොහොමයක් තියෙනවා. අපි බොහෝ අගුණ තියාගෙන නරක දේවල් තියාගෙන කෝටියක් අඩුපාඩුකම් තියාගෙන ඒ අඩුපාඩුකම් වහගෙන අනිත් කෙනාගේ අංශු මාත්‍රයක අල්පෙනෙත්තක තරම් දෝෂයක් දැකලා එයට ගර්හා කරලා සමාජගත කරනවායි කියලා කියන්නේ දුර්ජනයන්ගේ ලක්ෂණයක්. තුදනන්ගේ ස්වභාවයක්. Taman සතුව කෝටියක් අඩුපාඩු තියාගෙන අන් අයගේ තියෙන පුංචි වැරද්දක් සමාජගත කරන්න, සාකච්ඡා කරන්න, ගරහා කරන්නට, නිඳා කරන්නට යොමු වෙනවා නම් එය දුර්ජන ස්වභාවයක් ඇටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අනිත් කාරණය තමයි වෙනුතුනේ අපි එවැනි ආකාරයෙන් හැසිරෙන්නේ තමන්ගේ මමායනයත් එක්ක. දැන් පාසලට ගියාම දෙමව්පිය හැටියට තමන්ගේ දරුවා වෙනුවෙන් පෙනී සිටිනවා. අනිත් දරුවෝ වැරදි කාර්යය කළා තමන්ගේ දරුවා නිවැරදි කෙනෙක් බවට පත් කරනවා. තමන්ගේ දරුවා කොච්චර වැරද්දක් කළත් පාසලේදී ගුරුවරු ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ දරුවා කිසිදු වැරද්දක් නොකළ කෙනෙක් හැටියට අපේ සමාජගත කරන්න උත්සාහ කරනවා. ඒකට වැරද්දක් තමන් සහ තමන්ගේ පිරිස කළ වැරද්ද යටපත් කරන්නටත් අනිත් අය කරපු වැරදි වැරදි හැටියට දකින්නටත් යොමු වීම මං හිතන්නේ ධර්මයේ අවබෝධ නොකළ පිරිසගේ ස්වභාවයක්. තමන්ගේ දරුවෙක්ගේ වැරදි හොයන්ට අපි යොමු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අම්මා තාත්තා ගුරුවරු වැඩිහිටියෝ මේ බාල પરම්පරාව නිවැරදි කරන්නට යොමු වෙන්න ඕනේ. ඒ කාරණය මේ ධර්මපරයායට පටහැනි නැහැ. තමන්ගේ දුව පුතා කොහෙද යන්නේ? පන්ති යන්නේ. ඒ වගේම ඇසුරු කරන සමාජය, ඒ වගේම ක්‍රියාපිළිවෙත ගැන දෙමව්පිය අවධානයෙන් ඉන්න ඕනේ. ඒවා වැරදි හොයන්නේ ඒ දරුව පිළිබඳව නිතරම ගවේෂණය කරන්නේ, නිරීක්ෂණය කරන්නේ, ඒ අයගේ වැරදි ලයිස්තුවක් ගත කරලා දිනපතා පත්‍රයටවත් ඒ වගේම ජනමාධ්‍යයටවත් දෙන්න නෙමෙයි. ඒ දරුවාගේ වැරදි ටික සකස් කර ගැනීමේ අපේක්ෂාවයි. අන් අයගේ වැරදි ඔබට හොයන්න පුළුවන් ඒ අය ඒ වරදි මුදා ගැනීමේ අපේක්ෂාවෙන්. නිදීනංව පවත්තාරං යම්පස්සේ වජ්ජ දස්සිනා. නිග්ගහ්‍ය වාදින් මේ දාවේ තාදිසං පණ්ඩිතම් වජේ. අපි දරුවන්ගේ වැරදි හොයන්නේ දරුවන් වරදි මුදා ගන්නට. ඒ වගේම අපි අන් අයගේ වැරදි හොයන්ට සාකච්ඡා කරන්නත් ඕනේ අනුකම්පාවෙන් කරුණා පෙරදැරිය මෛත්‍රියෙන් මේ අය වැරදි කළොත් අපාය යනවා මේ අය හිරේ විලංගු වැටෙනවා මේ සමාජේ ඒ නිසා මම මෙයා මුදා ගන්න ඕනේ කියලා අනුකම්පා සාගතව කරුණා මෛත්‍රියෙන් යොමු වෙලා කටයුතු කළොත් ඒක තමයි ධර්මය අනුදත් සමාජයක ධර්මකාමී පින්නතුන්ගේ වගකීම යුතුයකම එහෙම නැතුව අපි වැරදි සොයන අපේක්ෂාවෙන් සමාජගත කරන්නට අද වර්තමාන සමාජයේ තියෙන නිර්දෝෂී අය බොහෝ විට වැරදි සහිත පුජ්‍යලයන් බවට පත් කරනවා. ඒක මහා කර්ම විපාක සංසාරේ ලැබෙන දෙයක්. විවිධ මාධ්‍යයන් භාවිතා කරන අන්තර්ජාලය, පුවත්පත්, ගුවන් විදුලි රූපවාහිනී, ඡායා රූප භාවිතා කරලා අනිත් අයව නිර්දෝෂී අයව දොස් සහිත පුජ්‍යලයන් බවට පත් කරනවා. එහි කර්ම විපාක නොදැනගෙනයි අපි ඒ විදිහට ඇසිරෙන්නේ. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් හැමදෙනාම තමන්ගේ චරිතය අන් අයට පෞද්ගලික වෛර ක්‍රෝධ චේතනා වලින් තොරව කටයුතු කරන තමන්ගේ ජීවිතයේ අඩුපාඩුකම් දැකලා සකස් කරගත්ත පුජ්‍යලේ භාවයටපත් වෙන්න අපි හැමදෙනාම අදිෂ්ඨාන කරන්න ඕන. තමන්ගේ ජීවිතයේ තිබෙනවා පුජ්‍යලික වැරදි සහ සමාජගත වැරදි කියලා දෙකක්. පුජ්‍යලික වැරදි කියලා කියන්නේ උදාහරණයක් ඇටියට ගත්තොත් ලෝභය Taman සතුව තියෙන පුජ්‍යලික ස්වභාවයක් වෙන්න පුළුවන්. සමාජගතව තියෙන වැරද්දක් ඇටියට ඒ ලෝභය අධික වෙලා අන් අයගේ වස්තුව, දේපල ආදිය සොරසිතින් ගැනීමේ එක සමාජගත වැරද්ද. එතකොට සමාජගතව සමාජයට බලපාන වැරදි වලින් මූලිකව නිදහස් වෙලා ඉන් අනතුරුව ආධ්‍යාත්මගත පුජ්‍යලිකව තියෙන Taman සත් సంతානේ තියෙන වැරදි වලින් නිදහස් වෙන පුජ්‍යලේ භාවයට අපි හැමදෙනාමපත් වෙන්න ඕන. එසා මේ ධර්ම පණිවිඩය හරහා පින්නතුන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ Taman දිහා අවධානය යොමු කරන්ට අන් අයගේ වැරදි සෙවීමෙන් වළකින්ට තමන්ගේ වැරදි නිතරම බලන්ට තමන්ගේ වැරදි බලලා තමන්ගේ වැරදි වලට පිළියම් යොදාගෙන ලෞකික ජීවිතයත් ලෝකෝත්තර ජීවිතයත් සාධනය කරගෙන අවසානයේදී සියලුම දුක්ඛ දෝමනස්යන් ගෙවම් කර ලබන අජරාමර සංඛ්‍යා තමා නිවනින් සැනසීම සඳහා අවශ්‍ය ප්‍රතිපදාවන් පූර්ණණය කරන හැටියටයි. ඒ නිසා මේ ධර්ම පණිවිඩය ලබා දෙමින් අද දිනේදී මේ පින්වත් පිරිස විසින් සිද්ධ කරන්ට යෙදුණු මේ ධර්ම කටයුතු සාදු සාදු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා සතු සතු සතු අද ධර්මානුශාසනාව ප්‍රදත්තු ගරුතර දේශකයන්න් වහන්සේ ගම්පහ බැන්ටි මුල්ල විද්‍යාශේඛර පිරිවෙන් විහාරවාසී දහම් සරසවි කතිකාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය බැලුම්හර ඉන්ද්‍රානන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මේ ධර්ම දේශනාවේ සංකෘතකයක් හෝ කෙසප්පටයක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට ඔබත් මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට ඔබට තෙරුවන් සරණයි